ඉරිදා සංග්‍රහය ස්වභාවික ගීතයේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථාචාර්ය ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ඉරිදා සංග්‍රහය රස මිදින්නට කැමති එය ප්‍රිය කරන රසික රසිකාවනි ආයුබෝවන් ඔබට පහත් රසය දනවන සංගීතයකට හාත්පසින් වෙනස් වූ දේශීය සංස්කෘතිය ජාතික අපේක්ෂාවන් හා సౌందర్యාත්මක ගුණය මූර්තිමත් කරන දේශීය සංගීතයක් ගොඩ නැගිය යුතුය ඇතැයි මම විශ්වාස කළෙමි. මෙම විශ්වාසය සමග රැඳෙමින් ඊට යා වූ ගුවන් විදුලි සංගීතයක් ගොඩනගන්නට වැරදරු වෙමි. රිජ්ජේ තිලකරත්න මහත්මයාගේ අදහසක් ඒ මහත්මයා ඊට හොඳ පාලකෙක් වුණා 70 දශකයේ මුල ඒ කාලය 970ත් 77ත් කාලය එහිදී ඊටම ලස්සන මధుර අර්ථවත් වැඩසටහන් ඔහු ගුවන් විදුලියෙන් ඉදිරිපත් කරන්නට දිරි දුන්නා. සංවර්ධන පණිවිඩය සමාජගත කරන්නට ගීතයද යොදාගත්තා. විනෝදය සමගම දැනුම හා ඒ තුලින් සංවර්ධනය කෙරෙහිලා වන උත්තේජනයද ලබා දිය හැකි බව ඔහු දැඩි ලෙස ඇදහුවා. විජේ තිලකරත්න මහතාද ගීත ලියලා තියෙනවා. මට හොඳට මතකයි ඒක ගීතය අනර්කලී කියන ගීතය. එවක් වගා සංග්‍රාමක කාලයේදී ප්‍රචාරය කරන්නට දිරිදුන් උදා ගීත ප්‍රබුද්ධ ගී දේශාභිමානී ගී ඔහුගේ පුරෝගාමි සංකල්පයන් පාවී පාවී මේ එන්නේ අතීතයේ සිට එන සුළඟයි හෙළ ගොවි සටනේ අභීත සේනාවෙන් ගීත අපට මතකයි. පිටගෙන දුලගයි ඈත අතීතේ අතිපත් තිබගෙන අතීතයේ සිටගෙන දුලගයි අතීතයේ සිටගෙන දුලගයි අතීතේ සිත පාවිලා මෑත බලාගෙන තෙන්නේ ඔබ වැඩ කරන මේ රන්දරනේ දහඩිය සුවඳට මුසු වෙන්නයි පාවි පාවි මේ එන්නේ අතීතයේ සිට එන දුලගයි ඈත අතීතේ අතිපත් ඉපගෙන අතීතයේ සිට එන සුලගයි අතීතයේ සිට එන සුලගයි විවිම් මැද්දෙන් එත්වතු මැද්දෙන් පාරි පාරි මේ යන්නේ ඔබගේ සමයෙන් රටක් හැදූ බව අනාගතය වෙත පවසන්නයි පාරි පාරි මේ හිතේ පිට එන දුරගයි ඈත අතීතේ අතිපත් සිපගෙන අතීතයේ සිට එන දුරගයි අතීතයේ සිට එන දුරගයි අතීතේ සිට පාදීලා මෑත බලාගෙන පෙන්නේ ඔබ ඇද කරන පිරන් දෙරනේ දහදිය සුවඳට මුතු වෙන්නයි පාවි පාවි මෙන්නේ අතීතයේ පිට එන දුලගයි ඈත අතීතේ අතිපත් සිපගෙන අතීතයේ සිට එන දුලගයි අතීතයේ සිට එන දුලගයි අතීතයේ සිට එන දුලගයි අතීතයේ සිට එන දුලගයි අතීතයේ සිට එන දුලගයි අතීතයේ නිවිල ජයවීර ඒ මහත්මයා අතිදක්ෂ පරිපාලකයෙක් වුණා 967 ගුවන්විදුලිය සංස්ථාවක් බවට පත් කිරීමේ කාර්යයේදී ඔහු ඒ කාලේ ගුවන්විදුලිය පාලනය කළේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් හැටියට ජාතික නැත්නම් මහජනතාවට වග කියන ගුවන්විදුලි මාධ්‍ය සකස් කිරීමට ඔහු ඉතාම පෙරසුණු පුද්ගලයෙක්. පොත්ලියලා තියෙනවා රාජ්‍ය සම්මාන ලැබලා තියෙනවා. ඔහුගේ සේවය අපි සිහිපත් කරනවා. සංගීතය පුදුම කලාවක්. උසස් සංගීතයෙන් ඔබට ශාන්ත බවක් ඇති කරගත හැකි ප්‍රීතියක් ඇති කරගත හැකි සමහර විට සංගීතයෙන් ශෝකයද ඇති වූ අවස්ථා ඔබට මතක ඇති. මහාචාර්ය සනත් නන්දසිරි මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කළ මුල්ම ගීතය ගැයුවා කියලා අපි අහලා තියෙනවා. ඒ ගීතය අපට රටක් යට කූඹියනේ කියන ගීතයයි. ඒ වගේම ඊටාම මధుර අර්ථවත් ගෙවිලියනේ වෙල්ලෙලියේ අඩසඳසේ නැමි නැමි වැනි ගීතද සුනිල් ආරියරත්නයන් ඔහුට රචනා කළා. අපි සමන් දෙමු මහාචාර්ය සනත් නන්දසිරිගේ මිහිරි ගායනයට. Thank you. වෙල් එළියේ අද සඳසේ නැමි නැමි කාට ඇහෙන්නද දීපද රාව නගන්නේ කෙවිලියනේ නියර දිගේ මත්හනේ ලැටි ගමනේ ඔබ කාටද රසට උයා ඇඹුල ගෙනින්නේ ඇඹුල ගෙනින්නේ දෝසා ගිනි රටටයි ඇඹුල ගෙනින්නේ ගිනි මඩලේ රන්දාගේ කුමුරු ඉදින්නේ ගෙවිලියනේ වෙල් එළියේ අද සඳසේ නැමි නැමි කාට ඇහෙන්නද සීපද රාව නගන්නේ කාට ඇහෙන්නද සීපද රාව නගන්නේ දුවට දින්නයි සීපද රාව නගන්නේ දැකැතිගෙන වෙල්ලියේ ගොයම් ගෙනන්නේ විලියනේ වෙල් එළියේ අද සඳසේ නැමි නැමි කාට ඇහෙන්නද සීපද රාව නගන්නේ එළියේ අද සඳසේ නැමි නැමි කාට ඇහෙන්නද සීපද රාව නගන්නේ කාට ඇහෙන්නද සීපද රාව නගන්නේ එළියේ අද සඳසේ නැමි නැමි කාත ඇහෙන්නද සීපද රාවණ ගන්නේ අලසයාට ශිල්පයක් කොයින්ද ශිල්පයක් නොදන්නා හට ධනයක් කොයින්ද ධනයක් නැත්තාහට මිත්‍රයෝ කොයින්ද මිත්‍රයෝ නැත්තාහට සැපත කොයින්ද වියපත් වූ ගායකේ ඔහු තරුණ කාලයේ ගුවන් විදුලියට ගැයූ ගීයක් අපි ඉරිදා සංග්‍රහයට මෙසේ එක් කරමු මේ විජේසිරි වර්ධන පොළොන්නෝවිට Thank you. පිපිලා ඔබේ තෙමත් ඒ වාගේ මලක් පිපී සිතිහැලිලා ඔබේ තෙමත් ඒ වාගේ උන පඳුරක මල් පිපිලා ඔබේ තෙමත් ඒ වාගේ කොතැනද නොදැනයි මදනල දිව යන්නේ ඇරඹුමාව තන කොතැනද නොදැනයි මදනල දිව යන්නේ කොතැනද විසිරි යනවද නොදැනයි මේ කුළු පාවෙන්නේ පිපිරියනවද නොදැනයි මේ කුළු පාවෙන්නේ උන පඳුරක මල් පිපිලා ඔබේ පෙමත් ඒ වාගේ ජීවද ගලපෙල පෙරලට දිව ඉන්නේ යායුතු වෙන තක් නැතිවද ගලපෙල පෙරලට දිව ඉන්නේ බෑ කියන්න බැරි හින්දද මහා ඔබ හිනේ යන්නේ මහා ඔබෙහි මෙහි යන්නේ උණ පඳුරක මල් පිපිලා ඔබේ පෙමත් ඒ වාගේ මලක් පිපී පිසිහෙලිලා ඔබේ පෙමත් ඒ වාගේ උණ පඳුරක මල් පිපිලා ඔබේ පෙමත් ඒ වාගේ මෝඩයාට දිනපතා ශෝකයට කරුණු දහසකුත් බියට කරුණු සියයකුත් තිබෙනවලු. පඬිතයාට එසේ වන්නේ නැතිලු. ගුණය මුල් කරගෙන නුවණින් දිරිමත් සවිමත් අපි ජීවිතය ජය ගන්නට අවශ්‍යයි. එහිදී ඊට මිහිරි ගීතයක් මතක් වුණා. ඒ ගීතය ගායනා කළේ විශාරද ලීලානන්ද රත්නායක. එහි තනුවත් ගායනයත් ලීලානන්ද රත්නායකයන්ගේමයි මහාචාර්ය සනත් නන්දසිරි එහි සංගීත අලංකාර නිර්මාණය කොට තිබෙනවා. මේ දෙදෙනාම හොඳ යාළුවෝ ලීලානන්ද රත්නායකයන් අද අප අතර නැහැ. ඔහු මෙලව හැර ගිහින් සමත් නන්දසිරි සහ ලීලානන්ද රත්නායක තව කීප දෙනෙක්ම 60 දශකයේ මුල කාලේ ඉන්දියාවේ ලක්නෝ නුවර මහත්කන්ද සංගීත විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලැබූ ඉතා හොඳ සහෘදයෝ මේ ලීලානන්ද රත්නායක Thank you. කරුණාවෙන් සුසුමෙන් දයාවෙන් අද වේදනාවන් දී ईंदो भला माधवन संवेगी वेदना मवा अंदुलन तिनावन सुसुमन දුකෙන් දයාවෙන් අද වේදනාවන් ඔබ 1930 දශකයේ අගභාගයේ එවැගේම 40 දශකයේ මුල් භාගයේදී සිංහල සංගීත ක්ෂේත්‍රයට පිළිවෙලින් එක් වූ ආනන්ද සමරකෝන් හා සුනිල් සාන්තයන් විසින් එතෙක්කා ගමන නවමම් පෙත්තොස්සේ රැගෙන යන්නට වුණා. සූර්ය ශංකර මොල්ලිගොඩද එහි හවුල් කරුවෙකු ලෙස කටයුතු කර තිබෙනවා. දේශීය හෙළ සංගීතයකට අනන්‍ය කොට ගත හැකි නව ආරක පිබිදීමක් වූයේ මේ සමගයේ මහරතයේ ශාන්ති නිකේතනයේ රවීන්ද්‍ර සංගීතය හා බෙන්ගාලී දේශීය ගී සම්ප්‍රදායෙන් ආවාසය කොටගෙන නිර්මාණකරණය උගත් සමරකෝන් ලංකාවට පෙරලා පැමිණ ඉදිරිපත් කරන ලද Oriental Pageantry Prince College Choir නම් වූ වැඩසටහන් තුලින් දේශීයත්වය එළිදරව් කරන්නට සමත් වුණා. ඇසේ මధుර ජීවනයේ ගීත නාමෝ අමාදාරේ පොඩි මල් එතනෝ මගේ මල් එතනෝ දැස සීතල ගඟුලේ පීන පීන නාමකෝ නගෝ පුංචි සුදා සුදු කැටියා මොනවද උකුලේ එන්දද මණිකේ මම දියඹට නෙලන්න කෙකටිය මල් මේ වගේ බොහෝ ගීත ඔහුගෙන් නිර්මාණය වූවා. අපි කැමති වනවා ආනන්ද සමරකෝන් අද්විතීය සංගීතඥයාගේ ප්‍රමුඛ ගායන ශිල්පියාගේ ගීයක් එකතු කරන්නට ඉරිදා සංග්‍රහයට ජනගී ස්වරූපයෙන් සරල ගීතමය ස්වතන්ත්‍ර භාවයක් හා දේශනමය ස්වරූපයෙන් බැහැර වූ විචිත්‍ර නාට්‍යමය ආකෘතියක් යන හේතු නිසා සමනකෝන් ගීතය නව මගක් ගත් බව මහගම සීකරයන් පවසනවා මේ ආනන්ද සමනකෝන් ගමනිසේ මම අදියඹත කදන්තක කතිය මල් පෙනෙනවා මනිකක සුදු පෙළේ ඔහලාස්නයි ඔහලාස්නයි ඔහලාස්නයි ඔහු මනිකේ ඇඳි පෙළේ කෙමිස්ස දෙන්නොට කෙමිස්ස දෙන්නොට කෙමිස්ස දෙන්නොට කේකට පමාමතේ ඔහලාස්නයි ඔහලාස්නයි ඔහලාස්නයි ඔහු මනිකක සුදු පෙළේ මස් මලක් නම් ඔය මල් කලඳේ මැණිකේ නෙලනවන්නේ ඔහොහින්තරේ ඔහොහින්තරේ සුසු අත දිස් කරලා මල නෙලා දියන්නේ කීවා මැනිකේ ළඟටසනේ ඔහො හනිකට හනිකට හනිකට එනවා ඔරුවට නැගීගනේ නීනනවා මම එතකොට එතකොට සමාලුවෙන් ගෙවෙන්නේ අල්ලා ගන්නවා කොහෙද එවිට මැනිකේ හෝ එනවා එනවා පාසේ නෙනවා දුරුඩු රජතු වෙනිනේ සන්නමත කොට සියුම් සම්මම කොහොමද අල්ලන්නේ අල්ලන්නේ මම එතකොට මැනිකව මගේ නේදී සදලේ ඔහු එලනවා එලනවා වට කරගන්නව ලක්ෂණ දීපදලේ භජන් ගීත හැම විට ප්‍රිය කරන රසිකයින් අපෙන් ඉල්ලා සිටිනවා ඉදිදා සංග්‍රහයට භජන් ගීතයක් ඉදිරිපත් කරන්න කියලා. ඉතින් අපි උත්සාහ කරමු ಭಾರತೀಯ භජන් ගීය ඉදිරිපත් කරන්නට. දෙවිවරුන්ට කතා කොට දෙවිවරුන් අමතා තමන්ගේ දුක ශෝකය බිය ಭಾರತೀයයන් දිවිවරුන්ට පැවසුවා තමන්ගේ භක්තිය ශ්‍රද්ධාව දෙවිවරුන්ට පැවසුවා බුදුන් වහන්සේට පැවසුවා රාමාට සීතාට ශිවට ගණේෂ්ට ස්කන්ධ කුමාරට ශක්තිට සායිට කියන ලද භජන් ගීත රාශියක් තිබෙනවා ඒ ගුණටමයි ශීඝ්‍රසායතුමා වෙනුවෙනුත් ගැයූ ගීත හනුමාන් ඒ වගේම ක්‍රිෂ්ණා දෙවිඳුන් ගැන ගැයූ ගීත මේ ගීත වලින් අපමණ සුවසහනයක් ಭಾರತೀයයන් පමණක් නොවේ ලෝකයේ විසිරී සිටින විවිධ ජාතීන් ආගම් වලට අයත් උදවිය අපමණ ප්‍රීතියක් මුලින් කිව් ලෙස ලබනවා सहारा तेरा नाम रे मुझे दुनिया वालों से क्या काम रे बनवारी रे दिने का सहारा तेरा नाम रे मुझे दुनिया පරිච්ඡේදය තුල දුෂ්කර ගමන් මඟක් ගෙවන ලාංකිකයන්ට තමන්ගේ ජීවිතයේ මේ විපත්තිකර ස්වභාවයෙන් අත් මිදලා කිසියම් වූ සහනශීලී බවක් ඇති කර ගන්නට හේතු වේවායි පතනවා දුරස්ත පටිගත කිරීම මගින් ඉරිදා සංග්‍රහය පටිගත කොට සංස්කරණය කරමින් නිෂ්පාදනය කළේ ප්‍රියන්තමේ ගමගේ යහම්පත් ඉදිරිපත් කළ මා ප්‍රණීතබ්බේ සුන්දරා ඉනිකාසංගය අදත් ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර